අරුණ මනතම මහත්මයා අවසරයි ස්වාමින් වහන්සේ ඇහෙනවද එහෙනවා ස්වාමින් වහන්සේ අවසානයේදී අපිට පැහැදිලි කරපු දේ ඒ කියන්නේ අපිට පොට්ටබ්බේ හරි මොකක් හරි දැනෙන්නේ එක විදිහක් තමයි අපි බලාපොරොත්තු වෙන ආකාරය මත කියන එක. එතකොට ස්වාමීන් වහන්සේ දැන් භාවනාව අපි දියුණු කරගෙන යනකොට සතිය එහෙම දියුණු වෙලා තියෙනකොට ඒ බලාපොරොත්තු වෙන විදිහට බලන්නේ නැතුව එන දේ තියෙන දේ එන විදිහට ඒක අර විමසුම් නෝනකින් බලනකොට ඔය එතකොට ඔය වගේ පොට්ටබ්බේ වගේ දේවල් කොයි විදිහටද දැනෙන්නේ සාමි? එතකොට දැනෙන්නේ ධාතුවේ උත්සන්නතාවය මත. දැන් අපි හිතමු දැන් එතනදී අපි මේ අපේ රුචිකත්වය කියන එක ගත්තාම අපිට තෘෂ්ණා මූලිකව බලාපොරොත්තු ඇති කරගන්නත් පුළුවන්. ඒ වගේම අවශ්‍යතාවය මත බලාපොරොත්තු ඇති කරගන්නත් පුළුවන්. ඉතින් ඒ නිසා භාවනා කරන කෙනෙකුත් ඔය ඕකෙන් සම්පූර්ණ විනිර්මුක්තයි කියලා කියන්න බෑ. දැන් සති සම්පජඤ්ඤය ඇති කරගන්නකොට අපිට සතිය පිහිටුවා ගන්න ඕන. මේවා යතහ ස්වභාවය දකින්නට ඕන කියන අදහසක් අපිට තියෙනවනේ. එතකොට ඒ අදහසත් එක්කලා අපිට යමක් ස්පර්ශ වෙද්දී එතනත් අපිට වඩා ප්‍රකටව දැනෙන කාරණා ධාතුයේ යම්කිසි උත්සන්නතාවයක් තියෙනවා නම් අපි සති සම්පජඤ්ඤයෙන් බලනකොට ඒක තමයි මුලින්ම දැනෙන්නේ. එතකොට අර වගේ සමහර අවස්ථාවල දැන් පටවි තේජෝ ආයෝ කියන මේවා ස්පර්ශ වුණාට හැමතිස්සෙම මොකක් හරි එකෙන් එකක් උත්සන්නතාවයක් තියෙනවනේ. එහෙම නැතුව හැම එකක්ම සමානව තියෙන අවස්ථාත් කලාතුරකින් තියෙන්න පුළුවන්. එතකොට අර හැම එකක් උත්සන්නව තියෙනවනම් ඒක තමයි දැන. ඒතර හැම එකක්ම සමානව මට්ටමක තියෙනවනම් එතනදී අපිට අර අවධානය යොමු වෙන පැත්තත් එක්කලා දැන් එතන බලාපොරොත්තුව කියන එකෙන් අදහස් කරන්නේ තෘෂ්ණා මූලික බලාපොරොත්තුවක් කියන එකම නෙවෙයි. අපේ අවධානය කොයි පැත්තටද යොමු වෙන්නේ දැන් අපි හිතමුකෝ අපි රූපයක් දකිනකොට ඒ රූපයේ හැඩය ගැන අපට අවධානය යොමු කරන්නත් පුළුවන් ඒ වගේම ඒ රූපය අපෙන් තියෙන දුර දුර ප්‍රමාණය පිළිබඳව අවධානය යොමු කරන්නත් පුළුවන්. ඒකේ තියෙන වර්ණ සටහන පිළිබඳව අපට අවධානය යොමු කරන්නත් පුළුවන්. ඒ මොකක්වත් නැතුව ඒ කවුද ඒ ජීවි පුද්ගලයෙක්ද අජීවි පුද්ගලයෙක්ද කියලා ඔන්න විමසා බලන්නත් පුළුවන්. එතකොට දැන් මේවා මේ තෘෂ්ණාවෙන් කරන වැඩම නෙමෙයි අර රූපය පිළිබඳව අපි යමක් වටහා ගන්නටයි මේ උත්සාහ කරන්නේ. අන්න ඒ වගේ අපට පොට්ටබ්බේ දැනෙනකොට අපි සති සම්පජාඤ්ඤයෙන් ඉන්න කෙනත් එයත් දැන් උත්සාහ උත්සාහයක් ගන්නවානේ මේක මොකක්ද කියලා වටහා ගන්න. එතනදී ඒ අවධානය යොමු කරන යොමු කරන ආකාරයට ඒක දැනෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා තමයි අපි සති සම්පජාඤ්ඤය දියුණු කරද්දී උනත් අපිට වරදින්නට පුළුවන් දැන් සති සම්පජාඤ්ඤය දියුණු කරන කෙනාටම ඒ දැනෙන දේ ඊට පස්සේ තව ටිකක් එහාට යනකොට තව ටිකක් එහාට යනකොට තව වෙනස් වෙනස් ආකාරයෙන් දැනෙන්නට පුළුවන්. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් භාවනා කරන කෙනෙකුට මුල් අවස්ථාවල සිහිය දියුණු කරනවා. හැබැයි සිහිය දියුණු කරනකොට යාට දැනෙන්න ගන්නවා සමහරට තමන්ගේ කය නිකන් උඩට උඩට යනවා වගේ. උඩට උඩට ඇදෙනවා දැන් සිහියෙන් තමයි බලන්නේ. සිහියෙන් බලනකොට උඩට ඇදෙන ගතිය දැනෙන්න ගන්නවා. ඒ දැනෙන්න ගත්තහම ඒ දැනුමත් එක්කලා වඩාත් ඒ ගැන නම් අවධානය යොමු කරන්න. එතකොට අර වායෝ ධාතුවේ චලනයේ වීම බහුලව බහුලව දැනෙන්න ගන්නවා එතන ගියාට. ඉතින් ඊට පස්සේ ඒ පිළිබඳව එයාගේ අවධානය පුහුණු කළොත් සමහරට ඒ වායෝ ධාතුව පිළිබඳ විශේෂඥතාවයකට එයාගේ මනස ගෙනියන්න ඒක හේතුවක් වෙන්න පුළුවන්. දැන් අපි හිතමු වායෝ කසින ආදී ඊට පටවි කසින දැන් පටවි කසින ආදී ගත්තාම ඒවා පුහුණු කරද්දී ඒ ඒ කාරණය පිළිබඳ විශේෂඥතාවයකට යන්න අපට උදව් වෙනවා ඒ ගුණය පිළිබඳව බහුලව බහුලව අවධානය යොමු කිරීම. එතකොට අපිට කයට ධාතු තුනක් දැනෙනකොට අපේ අවධානය අපි යොමු කරන්නේ වැඩිපුර මොන පැත්තටද ඒක තෘෂ්ණා මූලිකව බලාපොරොත්තු ඇති කරගෙන යන්නත් පුළුවන් මට මෙන්න මේ ගුණය පිළිබඳ විශේෂඥතාවයක් ඇති කරගන්නට ඕන ඒ නිසා මම මේ ගුණය පිළිබඳ වඩාත් අවදියෙන් ඉන්නවා හැමතැනක එහෙම වෙනකොට එතනටට වඩා බහුලව බහුලව මේ පැත්ත දැනෙන්නත් ඕන ඒ නිසා විදර්ශනා සති සම්පජාඤ්ඤයෙන් ඉන්න කෙනෙකුට උනත් ඒ බලාපොරොත්තු අපේක්ෂාව කියන එක ඇති වෙන්න පුළුවන් අවශ්‍යතාවයත් එක්කලා තෘෂ්ණා මූලිකව ඇති වෙනවා නම් ඉතින් එතන සති සම්පජාඤ්ඤයක් නැහැනේ. සාමාන්‍යයෙන් ඒ බලාපොරොත්තුවට වඩා චුට්ටක් වෙනස් වෙලා ඒ දැනෙන දේ ගැන සමහිත පවත්න්න ඔව් එහෙම වෙනකොට ඉතින් කෙලින්ම ඒක තමයි සුස්ක විදර්ශනා කියන තැනට යන්නේ. එතකොට එයාට විශේෂඥතාවයන් ඇති කරගන්නා තැනට යන්නේ නැහැ. මොකද එයා එකක්වත් ගැන උනන්දුවක් නැහැ. ඒක ඇති වෙලා නැති වෙනවා. එච්චරයි. එතකොට එයාට අර මේ දිබ්බ චක්කු ඥාන, එතකොට තේජෝ කසිනේ පිළිබඳ විශාරදත්වය, පඨවි කසිනේ ගැන විශාරදත්වය, ඒ වගේ තැනකට යන්නේ නැහැ. විශේෂඥ දැනුමකට යන්නේ නැහැ. ඒ යන්නේ නැත්තේ ඒකකවත් විශේෂතාවයන් දකින්න ඔහුගේ උනන්දුවක් නැහැ. ඔහුගේ අවධානය තියෙන්නේ මේකේ තියෙන නිස්සාරත්වය දකින්න. එතකොට ඒකේ අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව දකිමින් ඒක බැහැර කරනවා විනා එතනින් එහාට යන්නේ නැහැ. ඉතින් අන්න ඒ වගේ අපේ අවධානය ඒ ප්‍රශ්නේ හරීම වැදගත් කාරණයක් අපිට නිර්වාණ මාර්ගයේදී. දැන් ඔය අනුව තමයි ඔය නිසා තමයි අපි නිතරම කියන්නේ අපේ ප්‍රාර්ථනා හඳුන ගන්න ඕන කියලා. අපේ ප්‍රාර්ථනාව කියන්නේ මොකද්ද? මෙසේ වේවා වේවා කියන එක නෙමෙයි තමන්ගේ ඉලක්කය. මම පෙර දිනෙත් කිව්වා රේරුකාණ මහානායක හාමුදුරුවෝ අපේ ජීවිතේ අපි කවදාවත් දැකලා නැහැ මට මේ ගෞතම බුද්ධ ශාසනයෙම නිවන් ලැබේවා මේ ජීවිතේ මම මාර්ගඵලයකටපත් එහෙම එකක් උන්වහන්සේගේ නැහැ මේ භවය අවසන් වෙන්න කලින් මේක නිම කරනවා ඒක තමයි ඉලක්කය ඒක තමයි ප්‍රාර්ථනාව ඒක හරි ඍජුයි ඒක හරියට ඒක තරම්ම සිද්ධි වෙලා ඒක කාවැදිලා ඒ මත තමයි උන්වහන්සේගේ හැම වැඩක්ම එතකොට ක්‍රියාත්මක. එතන අන්න ඒක තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒක තමයි ආරම්භන. ඒක තමයි ඉලක්කය. ඒතකොට ඒ ඉලක්කයට යනකොට ආයේ අර අනිත් බාහිර දේවල් ගැන මේ වායුව කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? පඨවි ධාතුව කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? තේජෝ ධාතුව කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? ඒ පිළිබඳ විශාරද ඥානයක් ඇති කරගන්න උත්සාහයක් නැහැ. මේක මේ භවය ඉවර වෙන්න කලින් මම කොහොම හරි මේක නිම කරනවා. එතන නිම කරන්න නම් මේ පිළිබඳව තියෙන තෘෂ්ණාව අහෝසි. එතකොට තෘෂ්ණාව අහෝසි වෙන හැටියට තමයි උන්වහන්සේගේ ඥාණය මෙහෙවන්නේ. එතකොට එතන අවිද්‍යාව දුරු කරලා විද්‍යාව උපදවන්න උත්සාහ කරනවා. ඒ විද්‍යාව මොන පැත්තටද යොමු වෙන්නේ? Nirodha පිණිස. එතකොට ඒ විද්‍යාවම අපිට පුහුණු කරන්න පුළුවන්. දැන් බුදුරජාණන් වහන්සේගේ විද්‍යාව ගැන කතා කරනකොට අෂ්ට විද්‍යාව. ඒතර ඒවත් විද්‍යා. ඒතර අෂ්ට විද්‍යා අතර පුබ්බේ නිවාසානස දිබ්බ චක්කු ආදී. ඒතර මේවා ඒ විශාල தත්වෙන්ටපත් වෙන්නේ අර මේක අනිත්‍යයි අසාරයි කියලා බැහැර කිරීමෙන් විතරක් නෙමෙයි. ඉතින් එතකොට මගේ ඉලක්කය මොකද්ද? මම යන්න බලාපොරොත්තු වෙන්නේ කොතනටද? මොකද්ද මට කරන්න ඕන මේකේ? අන්නේ පැහැදිලි වැටහීම මත තමයි අපේ භාවනා කෘත්‍ය තුල වැඩෙන ඥාණය, ඒ ඥානයේ ස්වરૂපය. ප්‍රඥාව කියන එක ආලෝකේ නම් ඥානය කියන්නේ ආලෝකෙන් වටහා ගන්නා විදිහ, හඳුනා ගන්නා විදිහ. එතකොට ප්‍රඥාව එකම ස්වરૂපයක් හැටියට ගත්තත් ඥානය වෙනස් වෙනවා. ඥානය වෙනස් වෙනවා කියලා කියන්නේ දැන් ආලෝකය එකක් වුණාට ඒ ආලෝකයෙන් පේන දේවල් වෙනස් වෙනවා. ආලෝකයෙන් දකින දේ වෙනස් වෙන නිසා බුදුරජාණන් වහන්සේගේ ඥාන විවිධයි. ප්‍රඥාව ඉතින් සමහර කෙනෙකුට ප්‍රඥාවත් විවිධයි කියලා කියන්නට පුළුවන්. ඒ ප්‍රඥාවේ යම්කිසි තීව්‍රතාවයේ අඩු වැඩිකම් තියෙන්න පුළුවන්. ඒක මට්ටම් තියෙන්න පුළුවන්. හැබැයි ඥානය කියන එක ඥානය කියන එකේ විවිධත්වයක් තියෙනවා. ඒ ඥානය කියන එකෙත් මට්ටම් තියෙනවා අර ප්‍රඥාවේ මට්ටම අනුව අපි දකින ප්‍රමාණය අනුව අපිට වැටහෙන ප්‍රමාණය වෙනස් වෙනවනේ හැබැයි මේ වැටහෙන කාරණා අනුව වැටහීම් විවිධ වෙනවා. ඒතර බුදුරජාණන් වහන්සේගේ ඥානය විවිධයි. උන්වහන්සේ බොහෝ කරුණු පිළිබඳ. ඒ නිසා තමයි තසත්ත්‍ය ඥාන ආදී දස බල ඥාන ආදී ප්‍රභේදයන් අපට හඳුනා ගන්නට පුළුවන්. එතකොට අර දැන් ඔබතුමා කිව්ව හැටියට මේ මොකක්වත් ගැන විශේෂ උනන්දුවක් නැතිනම් ඒ විශේෂතාවයක් ගැන අවධානය යොමු කරන්නෙම නැතිනම් එතකොට ඒ තැනත් අවධානය යොමු කරන්නේ මොකක් ගැනද හේතුඵල ක්‍රියාවලිය සහ ලක්ෂණය ගැන. එතකොට හේතුප්‍රත්‍යයෙන් හටගන්නා බව, වහා බිඳෙන බව, ඉපදීම් බිඳීම් දෙකෙන් පෙළෙන බව, සත්වමුද්ගල ස්වභාවයක් නැති බව. එතකොට ඒකට තමයි සුස්ක විදර්ශනාවයි කියලා කියන්නේ. එතකොට එතන තියෙන සති සම්පජානිය, අතන තියෙන සති සම්පජානිය තමයි. දෙපළම සති සම්පජානිය. හැබැයි සති සම්පජානිය මෙහෙවන්නේ තමන්ගේ ඉලක්කයට අනුව. ඒක ඊටාම වැදගත් කාරණයක්. ඊමයි ස්වාමීන් වහන්සේ ඊටාම වටිනා පැහැදිලි කිරීමක්. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.